අවස්ථයි සියලු දෙනාටම තෙරුවන් සරණයි සම්බන්ධ වෙන ඔක්කොමලා මේ මේ වෙලාවේදී කරන වැඩි මොකක්ද කියලා දන්නේ නිසා හඳුන්වා දීමක් අවශ්‍ය කරන්නේ අපි ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා ඒ අනුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා වේදනා සංඥා සංඛාරයන් ලක්ෂණ තුන හා තණ්හාමාන දිට්ඨි සම්බන්ධ කරමින් විස්තර කර දෙන්නේ නම් මැනවි එලෙසම අදාළ චරිත ලක්ෂණ හඳුනාගත් පසු ඒ තවදුරටත් ගවේෂණය කළ යුත්තේ කෙසේදයි උදාහරණ ඇසුරින් පහදා දෙන්න අපි ඒක දවස් ධර්ම දේශනාවට සම්බන්ධ කරමු. අනුකම්පාවකට වදාන සීකවා පෙර සසරදී කරලද පින්බලයේ මේ ස්ථානට පැමිණීමට කරුණු වේදී තිබේ. මේ පිම්බිමේ ඉතිහාසය කිටියෙන් පහදා දෙන්නේ මෙහි වැලියටයක් හා පත්කෑ වෙන ගෑවෙන වාරයකදී මේ ස්ථානය ආරම්භ කළ වැඩි දියුණු කළ උදව් උපකාර කළ ශ්‍රී උත්තමයන් වහන්සේලාටද සියලුම දෙනාගේ අනේක වාරයක් පිංසිදුවය පතමි. තෙරුවන් සරණද පතමි. සිතින් කයින් වචනේ සිදු සීල වැරද දෝෂයන්ට සමාවයිදී සමාධිදී වදාන සීක්වා. ඉතින් මේක මේ ඉතිහාසයේ කෙටියෙන් පැහැදිලි කර දෙන්න මම වෙන උපක්‍රමයක් හොයන්න ධර්ම සාකච්ඡා වෙලා ගන්න නැතුව විස්තර ටිකක් හොයලා දෙන්න බලන්න. කෙලස් තැවීම යන්නේ අදහස් කරන්නේ කුමක්ද? මේක තියන්නේ ආතාප ආතාප කියන වචනයෙන් ඔය මේ හැදිලා තියෙන්නේ ආතාප කියන වචනේ තමයි අපි පොල් ගහ පොල්ලතු ටව් ගහලා ගන්නවා කියලා කියන්නේ කෙහෙල් කොළ තවනවායි කියලා කියන්නේ. ගින්නේ ලාලා පුච්චනව නෙවෙයි ඒව මැලවලා ගන්න එක. ඒ ආතාප වීරිය ගැන සඳහන් කරනවා. වීරිය තියෙනවා මේ වීර්ය උණුසුම් කරලා රත් කරලා ගන්න ගතියක් ඒ රත් කරන්නේ ඒකෙන් කෙලස් පුච්චන්න කියලා කෙලස් තැවීම කියන වචනේ අරගෙන තිනවා ආතාප විරිය කියන එකෙන් ආතාපෙන් ආතාපේම තමයි උණුසුම තමයි ආතාප කියලා කියන්නේ ආතාප විරිය කියලා කියන්නේ කෙලස් තවන වීර්ය ඉස්සල්ලා කෙලස් එක නිකන් උරතල් කරන වීර්යයක් තියෙන්නේ ඊට පස්සේ මූණට මුණ දාගත්තට පස්සේ හරකුන්ගේ මේ අහංවඩු තිනා වගේ අං පුච්චනවා වගේ කෙලස් මේ වීර්ය ශක්තියම තවන්න පුළුවන්. ඒක නිසා මේ කෙලස් තැවීම කියලා කියන්නේ සම්පූර්ණ මරන්න ඉස්සෙල්ලා හෙම්බත් කරන එක. ඒකට මල මල මලවීම මැලවීම තමයි කරන්නේ. ඒක හුඟක් වෙලාවට හැබැයි මේ සමත භාවනාවට කිට්ටු කරනවා. සමත භාවනාදි කරන්නේ කෙලෙස් తాවකාලික යටපත් කරලා තියන එක ඒක තමයි තැවීමක් වෙන්නේ මුලිනුදුරා දැමීම කරන්නේ විපස්සනාවෙන් මේ කියන්නේ අතරමැද අවස්ථාව. ඒ සතර ඉරියව්වෙන්ම භාවනා ක්‍රම වැඩි හැකි නමුත් ආනාපාන සති භාවනා නිදන ඉරියව්වෙන් වැඩිම සුදුසුද මේකෙදී භාවනාව නිදන ඉරියව්ව වඩනවා නෙවෙයි නිදාගන්න ගිය වෙලාවේදී ඉඩ හම්බුනොත් ආනාපානෙ වඩනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආනාපානෙ වඩන්න නිදාගන්න එපා. එතකොට වෙන්නේ නින්දට බර වෙනවා. නිදා ගන්න ගිය වෙලාවේදී Tamanට හිත විවේක නම් කායගත සතියට දැම්මොත් ආනිසංස 11ක් හම්බ වෙනවා. මෛත්‍රී ආනිසංස වගේම ආනාපාන සතියත් ඒකක්. ඒ නිසා නිදා ගන්න ගිය වෙලාවේදී හිත විස්්‍රාම වෙලා තියෙනවනම් මෛත්‍රී භාවනාව කායගත සති ආනාපාන සති බුද්ධානුස්සති කොයි එකට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ආනාපාන සතිය සාමාන්‍ය වැඩිම සඳහා මේ ਸਰවචනාංශේ අනුමත කරලා තියෙන්නේ පර්යංක භාවනාව මේක අතිරේක ලාභයකටයි ගන්න. නිින්ද ගිය වෙලාවේදී විවේක වුණොත් ආනපන වැඩට කමන්නේ සක්මන් භාවනාවේදී වෙන පසු ආනාපාන සති භාවන සඳහා සිත යොමු කළද නිතරම හිත යොමු කිරීමට අපහසු වේ වේදනාව විස්මතු වේ පාවහා වචනක් තියෙන එක පාවහන්ද බඳ මොකද්ද වචනක් තියෙනවා සක්මනේ යෙදුනද භාවනාව සාර්ථක නොවේ මේ தત્ත්වයේ දැකිය හැකි මේ தત્ත්වය දැකිය හැකි தත්වයක්ද සාර්ථකව භාවනා යෙදීමට නොහැකිව නිකම් පැයකමාරක් පමණ උත්සාහයෙන් පසු මා නින්දට ගියෙමි. ඒ කියන්නේ මේ සක්මන් භාවනාව නිසා මේ ආනාපාන සති කිරීමේ අපහසුකමක්වත් වෙච්ච බවයි මේ මේ ප්‍රකාශයෙන් පේන්න තියෙන්නේ එවනත පොදුවේ ආනාපාන සති කරන්න බැරි කතියක් පේන්නේ නැවත ප්‍රශ්න කියන තියෙන්නේ සක්මන් භාවනා යෙදීමෙන් පසු ආනාපාන සති භාවනාව සඳහා සිත යොමු කළද නිතරම හිත යොමු කිරීමට අපහසුය. වේදනාව විස්මතු වේ. මොකද්ද වචනයක් දාලා තිනවා ඒ විදිහට සක්මනේ යෙදුනද භාවනා සාර්ථක නොවේ. මේ தত্ত্বය දැක්කියකි தত্ত্বයක්ද සාර්ථකව භාවනා යෙදීමට නොහැකි වූ නිසා. පැය කමාරක් පමණ උත්සාහයෙන් පසු මානෙන්දර ගියමි. ඒ කියන්නේ මේ මට පේන්නේ මේ සක්මන් කිරීම නිසා වේදනාවක් ඉස්මතු වෙනවයි කියලා. ඒ නිසා මේ පරියන්කට ගියත් අසාර්ථක වෙනවයි කියලා. ඉතින් ඒකේ විස්තර තියෙනවා නම් සාකච්ඡා කරන්න බුණා මේක සාමාන්‍යයෙන් නම් අනිත් පැත්ත වෙන්නේ. සක්මන් කරුවට පස්සේ භාවනාව උනන්දු වීමක් වෙන්නේ. මෙතනදි කියනවා මේ නිතරම වගේ සක්මනේ පස්සේ පරියන්කේ යෙදෙනකොට හිත යොමු කරන අපහසුකම්. ඒතකොට ප්‍රශ්නයක් නගිනවා. සක්මන් නොකර භාවනා කරොත් ආනාපාන සතිය කරන්න පුළුවන්ද? එතනින් ගියාම සක්මන් කරුවට පස්සේ භාවනා කරනකොට මොකද්ද මේ මතුවෙන වේදනාව? ඒ සක්මන් කිරීම නිසා পায় මේ කැපිලා කැපිලා තුවාල වෙලා වෙච්ච එකක්ද මොකක් හරි එකක්ද ඒ විස්තර නැතුව මේක කියන්න අමාරුයි මේක විකෘති තත්ත්වයක්ද ප්‍රකෘති තත්ත්වයක්ද කියලා. ඉතින් කවුරු හරි ප්‍රශ්න ලියපෙන්නාට තොරතුරු වැඩි ප්‍රවශ්‍ය නම් ඒ තොරතුරු දුන්නොත් අපිට පුළුවන් ඉස්සරහට යන්න. අටසිල් සමාදන් වී සිටින භාවනා යෝගියෙක් අලුයම කැඳ කිරි වැනි දේ පානයක් කිරීම සුදුසු එසේනම් සුදුසු වන්නේ කුමන වේලාවෙදීද පහදා දෙනමින් කවුරුන් ඉල්ලා සිටිමි උඩහා හොඳට අහගෙන හිටියොත් 5යි 35ට මේ දවස්වල gediy ගහනවා 5යි 35 ඉඳලා දවල් 12 4 කාලේ තමයි කැඳ කිරි වගේ දේවල් ගන්න තින්නේ අනික් වෙලාවට ගිලම්පස જાති හොඳයි කැනටි කෝපි කිරි සම්බන්ධ කරගන්න නැතුව කිරි කැඳ වේවා ආහාර වලට වැටෙන. ඒ නිසා ආහාර සඳහා කාලය දක්වන්නේ අරුණේ ඉඳලා මධ්‍යහ්නේ දක්වා. මේ දවස්වල මධ්‍යහ්නේ 12ටම නෙවෙයි. නමුත් අපි සාමාන්‍යයෙන් ගන්නේ අරුණට gediy ගහනවා 12 ඔර්ලෝසු කටු දෙක එකතු වෙන තැන කියලා තමයි අපි බාර ගන්න. ඒකත් පොඩ්ඩක් ඇත්තටම කියනවා වෙනස් වෙනවා. ඒ කාලේ තමයි කාලේ වෙන්නේ අනික් වෙලාව මේ විකාලයට වැටෙන්නේ විකාල භෝජනයට වැටෙනවා මේන් පිටගත්තොත් නම ගිලම්පස වැටෙන්නේ මේ ඒ ඒ වෙලාවට වෙහසක් තිබහක් මිලාන වෙන ගතියක් තිබුණොත් ඒ සඳහා ගන්න එකට කියනවා ගිලම්පස කියලා. ඒකට මේ පොඩි පළතුරු જાති මිරිකලා ගත්ත පළතුරීස්ම එහෙම නැත්නම් ওই කසාය වගේ තම්බලා ගත්ත දේවල් හොඳයි. අෂ්ට දුෂ්ටක්ෂණ පැහැදිලි කරන වෙන කරුණා ඉල්ලුවේ මම කියන මේ වගේ ප්‍රශ්න අමාරුයි මේ මේ වගේ රිට්‍රීට් එකක් ඇද්දී එක එක මාතෘකාව වලට යන්න අමාරුයි. ඒ නිසා ඒකට මම මේ අදාළ පොතක් හොයලා කියන්නම් කියව ගන්න. මොකද නැත්තම් එතකොට අපේ මාතෘකාව පැත්තට ගියාම තාකාගාර හිතක් ඕකෙන් අවුල් වෙනවා. අනවශ්‍ය ප්‍රශ්න මේවා. ඒක නිසා මේකට තොරතුරු විශේෂයෙන්ම මේ රේරුකාණ චන්දවිමල සාංශික පොත්වල මේවා සටහන් කරලා තියෙනවා. ඒකට මම රෙෆරන්ස් හොයලා දෙන්නම්. එතකොට මේ නිසරණවනේ ඉතිහාසයේ ඉල්ලන කෙනාටත් ඒ තොරතුරු මම සම්බන්ධ කරනවා. එතකොට ඒවා මේ අපේ වැඩ පිළිවෙලට සම්බන්ධ නැහැ. මොනවාට දීපුවාම ඉල්ලපුවාම නොදී ඉන්න හොඳ නැහැ කියලා අපේ ලොකු අමුතු කියලා තියෙනවා. එයා මොනවා හරි දෙන්න. පරියංක භාවනා යෙදෙන අවස්ථාවේ වේදනාව දැනෙනට ඉරියව් මාරු කිරීමෙන් අවතක් අවතක් සිදුවේද කියලා වගේ ලියලා තියෙනවා. පරියංක භාවනා යෙදෙන අවස්ථාවේ වේදනාවක් දැනෙන විට ඉරියව මාරු කිරීමෙන් අවතක් සිදු වේද කියලා වගේ තමයි තියෙන්නේ ආයන්නයි වයන්නයි තෑන්නයි කයන්නයි තියෙන්නේ. අවතක් කියලයි මං හිතන්නේ අවතක් කියලා කියන වචන වැරදි. ඒකෙන් ඉතින් අර භාවනාවට හානි වෙනවද කියන එකයි බලන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ විනාඩි 20ක් 25ක්වත් යනකම් ඉඳ බැරි නම් එහෙමනම් ඇත්තටම ඒකෙන් පාඩුවක් සිද්ධ වෙනවා. නමුත් ටික වෙලා ගියාට පස්සේ සමත භාවනා කරනකොට නම් කියන පුළුවන් තරම් මේ වේදනාවම වේදනාත් එක්ක මෙනෙහි කරමින් වේදනාව නෑ වේදනාව පවතිද්දිත් පුළුවන් තරම් අරමුණේම පවත්තන්න කියලා විපස්සනා කරනකොට නම් කියනවා වේසනා ප්‍රකට නම් එක්ක වේදනාව මෙනෙහි කරන්න නැත්නම් බේරන්න බැරි නම් නැවතිල්ලේ මෙනෙහි කරමින් කකුල දිගෑරලා අර තියෙන වේදනාව දුරුවන් කළා නැවත අරමුණට එන්නේ කියලා ඒක පුළුවන් තරම් අඩුවෙන් කරන්න උත්සාහ කරනවා මොකද නැගිටලා යනවට වැඩිය පය වෙනස් කරලා දිගට භාවනා කිරීමෙන් ලැබෙන ලාභේ සලකලා. නමුත් ඒක ඇවතක් පිළිබඳව ප්‍රශ්නයක් එන්න වෙලාවක් නැහැ. මොකද මේ භාවනා කිරීම කියන්නේ එහෙම මේ ආපත්‍තිකර අවස්ථාවක් නෙවෙයි. ඒ කියන්නේ මේ පාපයක් හරි අකුසල කර්මයක් වෙන්නේ නැහැ. ගෙබිම සක්මන් කිරීම සහ වැලි පොලොක සක්මන් කිරීම යන දෙකෙන්ම ලැබෙන්නේ එකම ප්‍රතිඵලයක්ද පහදා දෙනු මැනවි. මේක බලන්න තමයි අපි දෙකම හදලා දීලා තියෙන්නේ කරන කරුණා කරලා අපිට කියලා යන්න කරලා. අපෙන් අහන්න නම් ඉතින් හොක තැපැලෙන් අහලා ඉපුවම අපිට රේඩියෝ එකේ කිය හැකිනේ. දෙකම දීලා තියෙනවා කාලා බලන එකයි තියෙන්නේ. හොඳ එකක් ගන්නවා. පටිච්චසම්පාදයේ දැක්කන සංඛාරපච්චය විඥාන ලෙස දැක්වෙන්නේ පරිසන්ද විඥානයේද ඒ අනෙක් අවස්ථාවකට සාධාරණ නම් විඥානපච්චය නාම රූපය යන්නේ එහිදී රූපකලාපා අනෙක් නාම කොටස් ඇතිවීම ලෙස ගැනීම නිවැරදිද? සංකාරපච්චා විඥානං කියන එක විඥානය කියන්නේ පරිසන්ද විඥානය කියන එක අපේ තේරවාදයේ අත නෑර සටහන් කරන එකක්. පරණ පතීත සංස්කාර නිසා අලුත් සංසාරේ අලුත් භවයේ විඥානේ පහළ වෙනවයි කියලා. ඒකත් එක විදිහක්. නමුත් ඒ ඒ චිත්තක්ෂණේ ඕනම වෙලාවකත් මේක වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ අනෙක් අවස්ථාවන්ටද සාධාරණ සාධාරණයි කියලා තමයි මම අදහන්නේ. එහෙමනම් විඥානපච්චය නාම රූපං යන්නේ ඒදී රූපකලාපහ අනිකුත් නාම කොටස් ඇතිවීම ලෙස ගැනීම නිවැරදිද? එතකොට විඥානයේ නිසා නාම රූපයක් හට ගන්නවා කියනවා. ඒක සියුම විස්තර කරන්න බැරි නෑ. නමුත් සරුවචනාංශයේ ඔය මහා ප්‍රධාන සූත්‍රය වගේ තැන්වල සඳහන් කළා තියෙනවා මේක වෙනවනම් ඒ මතින් ඒ මිනිස්සයා අනිවාර්යයෙන්ම අවබෝධිකුත් එක්ක තමයි මේක පුද්ගලයාගේ ප්‍රධාන වෙනසකුත් එක තමයි සිද්ධ වෙන්නේ කියලා. මෙහෙමයි ඔක සියුම විස්තර කරන්න පුළුවන් වෙන්නේ ඒක 100%ක් ගැළපෙන එකක් නෙවෙයි නමුත් අපි මේ යන විග්‍රහ ක්‍රම හැටියට කියන්න පුළුවන් අපේ අපිට රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් මොකක් හරි ඇවිල්ලා වැඩිච්ච ගමන් පංචද්වාරා වජ්ජනීය කියලා ඒක අභිධර්මයේදී කියනවා ආවර්ජනය කළ බලනවා මේ සංඥාව ආවේ කොහටද කියලා. සද්දයක්ද, ගන්ධයක්ද, රසයක්ද, පහසයක්ද කියලා නිදාගෙන ඉන්න මිනිස්සු එකපාරට හෙල්ලුම් කෑවා. හෙල්ලුම් කෑවට පස්සේ බලනවා මොකෙන්ද අවදි වුනේ කියලා. ඊට පස්සේ අපි හිතමු සද් රූපයක්. රූපයක් නම් එතකොට විඥාණය ඇහැ තුලින් එළියට ගියාම ඒකට කියනවා චක්කු විඥාණය කියලා. එතකොට ඒ ඇහැතුලින් යනකොට විඥානයේ ඇහැට යනවායි කියලා කියන්නේ කනට නාසයට දිවට තියෙන සම්බන්ධකම් කැපිලා යනවා. ඇහි පහළ වෙනවා. ඇහි පහළ වෙච්චාම අර රූපේ දකින්න. ඒ රූපේ දකින්නත් එක්කම ඒ වෙලාවේදී ඊගාව චිත්තක්ෂණයක් අපි හිතමු ඊගා චිත්තක්ෂණේ සද්දයක් වෙන්න පුළුවන් ගඳක් වෙන්න පුළුවන් රසක් වෙන්න පුළුවන් එහෙම නොවි දෙවෙනි චිත්තක්ෂණයේ ඒ රූපෙම බලන්න හේතු වෙන්නේ රූපේ කෙරෙහි ඇති ආසාව නිසා. එහෙම නැත්නම් ඊගා චිත්තක්ෂණයේ සද්ද අහන්න පුළුවන් කන්ද රස පහසට යන්න පුළුවන්. යන්නේ නැහැ ඒකට කියනවා ආරම්මණය බලවත් නම් මේ පරිත්‍තරාරම්මණයක් නෙවෙයි බලවත් ආරම්මණයක් නම් බොහොම සිත්කන්දින රූපයක් නම් අනිත්‍යව එහෙම ලොක් වෙලා තියෙන දෙවෙනි සැරේ චිත්තක්ෂණේ පහළ වෙනවා. එහෙම රූපේ බලන්න. හැබැයි එතකොට පහළ වෙච්චි ආශාවක් එක්කයි ඒ රූපෙ දිහා බලන්නේ. එහෙම නැත්නම් පහළ වෙච්ච තරහක් එක්කයි. එතකොට විඥානය නිසා පහළ කරපු රූපයක් අපි දකින්නේ ඇති රූපේ නිසා නෙවෙයි කියලා කියනවා. විඥානයේ නිසය මේ රූපේ මට නැවත බලන්න නැත්තම් කියන ආශාවත් එක්කයි පහළ වෙන්නේ. එතකොට ප්‍රകൃතිය නෙවෙයි දකින්නේ. දකින්නේ ආශා රූපයක්. එතකොට කබරගොයා තලගොයා වෙන්න ඉඩ තියෙනවා. කණ්ඩෝණ හින්දා. ඒක තමයි කියන්නේ කබරගොයා තලගොයා වෙනවා කණ්ඩෝණේ නම් කියලා. ඒ නිසා බලන දැන් ඊට පස්සේ බලන්නේ තියෙන එක නෙවෙයි බලන්න ඕන එක. එතකොට මේ විඥාන නිසා පහල කරන නාම රූපයක් දැන් දකින්න. ඒකේ කවදාකවත් විඥානේ තියෙන්න බෑ කියලා කියනවා. විඥාන නිසා පහල කරන දේ විඥානයක් තියෙන්න බෑ කියලා කියනවා. ඉතින් ඒක නිසා විඥානපච්චා නාම රූප වෙනකොට අනිවාර්යයෙන්ම අවිද්‍යාව සහිත පුද්ගලයෙක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම හිත ඉන්ද්‍රිය බද්ධ වෙලා තියෙන්න ඕනේ. ඉන්ද්‍රයන් බද්ධ වෙලා ඒ දකින ආරම්මණය බලවත් ආරම්මණයක් වෙන්න ඕනේ. ඒක තද්ද ආසාවක් හෝ තද්ද ද්වේෂයක් පහල කරන එක. ඉන්සයික නොබල බෑ. දෙවෙනි සැරේ බලන්නේ නිසා තද ද්වේෂයකින් හෝ තද ආසාවකින් මෙහෙවන ලදුව නිසා බලන එක පේන්නේ නැහැ වෙලාවට. පේන්නේ අර දැඩි ආසාවෙන් පීඩිත වෙච්ච දේ. ඒ නිසා එතන තියෙන නාම රූපය නැත්නම් ඒ පහළ වෙන දේ ප්‍රകෘතිය නෙවෙයි. එමුවා වෙලා තියෙන්නේ ආසාවෙන්. ඒ නිසා කියනවා අපි බලන්නේ දෙවෙනි සැරේ බලන්නේ බලන්න ඕනේ දේ. අපිට හිතට ඕනේ දේ ඒක ආවේශ කරලායි බලන්නේ ආසාවෙන් හෝ තරහින්. මෙතී ඒක කියනවා හරියට මේ රිලෙවෙක් කණ්ණාඩියකින් මූණ දිහා බලනකොට ඌ අනිවාර්යයෙන් මේක දිහා බලන්නේ හතුරෙක් කියලා හිතලා. ඌ දන්නවනම් බැරි වෙලාවත් මේ පේන්නේ මමමයි කියලා ඔකට විරවණ්ඩයි රණ්ඩු කරණ්ඩයි විරිත්තණ්ඩයි දෙයක් නැහැ. ඌ දකින්නේ තවත් Tamanට හතුරු කරන Taman වගේම රිලෙවෙක්. ඉතින් ඒක නිසා ඌ වැඩිම අරු අල්ලන්න හදනවා. අල්ලන්න හදනවා විරිත්තනවා දඟලනවා තන්නේ නෑ මේ Tamanගේම රූපේ කියලා. ඒ වාගේම තමයි අපි යම් කිසි දෙයකට තද ආසාවක් හෝ තද තරහක් ආවොත් ඒ තදා තරහසා ආශාව නිසා ඒ රූපෙම නැත්නම් ඒ අරමුණම නැවත නැවත බලන්න අපි තද බන්ධනයක් ඇති වෙනවා. ඒ බන්ධනයේ තුලින් බලනකොට ඇති දෙ නෙවෙයි පේන්නේ. විකෘති හිතකින් දකින නිසා ඒක විඥානයේ විසින් මවන ලද්දක් කියලා කියනවා. විඥානයේ තරම්ම මායාකාරී. ඉතින් ඒක ඒ වෙලාවේදී රූපේ දකින්නවත් එක්කම නැවතත් ඒ රූපෙම ඒ රූපේ මතම නැවත නැවත චිත්තක්ෂණ පහළ වෙන්නේ එක්ක තණ්හාව හෝ ආසාව තරහ නිසයි කියලා රූපෙත් බලන ගමන් යටිපහුවෙන අනුසේ වශයෙන් අහුවෙන රාගානුසේ හෝ දෝසානුසේ දකින්න පුළුවන් නම් අපිට බේරෙන්න පුළුවන් නැත්තම් අපි දකින්නේ අර මවාගත්ත රූපේ ඒක විඥානයේ විසින් මවන්නක් මවන ලද්දක් ඒක දිගේ ඒ චිත්ත වීජයම දුවන දුවලා ගිහිල්ලා අපි ඒ ඒ රූපෙට රිලෙවෙක් වගේ විරිත් විරිත් කොනිට කොනිට හිටියට බුදුහාමුදුරෝ කියන්නේ එකම දේ නැවත නැවත මේ විදිහට බලන්න පුළුවන් වෙන්නේ ඒකට විශේෂ තණ්හාවක් හෝ ද්වේෂයක් තියෙන නිසා අන්න ඒක ඒ වෙලාවේ වැඩ කරන්නේ අනුසයක් වශයෙන් ඒක දැක ගන්න පුළුවන් නම් අපිට තේරෙන පටන් අර ගන්නවා අපේ විඥාණය වැඩ කරන්නේ එයාගේ න්‍යාය පත්‍රයට මිස මට ඕනේ න්‍යාය පත්‍රයකට නෙමෙයි. මට මෙහෙවන්න විදියක් නැහැ. ඒ අබ්බැහියට දුවන. ඒක දුවන්නේ තණ්හාවට සහ මාන්නයට මේ තණ්හා මාන දිට්ඨි නැත්තම් තණ්හාව සහ ද්වේෂය කියන දෙක පදනම් කරගෙන ඒකේ වෙලාවෙම දකින්නයි කියන එක ලේසි නෑ. උගාක් අමාරුයි මොකද අපි දකින්න දේ ආසයි නම් අපේ හිත මෝහා වෙලා තියෙන්නේ මෝහයට යට වෙලා තියෙන්නේ යටපත් වෙලා තියෙන්නේ පමා වෙලා තියෙන්නේ එතකොට අපි පේන්නේ රූපේ ඒ තරම්ම ආකර්ෂණීය නිසා මගේ හිත ඇදිලා ගියා නැත්තම් ඒ රූපය මට මාව වශී කරගත්තයි කියලා. රූපෙට මම වශී වුණයි කියලා. නමුත් අපේ ඇතුලේ කෙලෙස් නැත්නම් අපි වශී වෙන්නේ අපේ ඇතුලේ ආසව ධර්ම අනුසය ධර්ම නැත්නම් අපි වශී වෙන්නේ නමුත් අපි ඒ රූපෙට තමයි දොස් කියන්නේ. මම මේ தත්තරපත් උනේ රූපේ දෝෂෙ නිසායි කියලා. ඉතින් ඒක ਸਰවචන්ස කියනවා අසුතවත් පුත්තජනගේ හැටි ඒකල්ලේ මේ මිනිස්සු මේ ලෝකෙ මට්ටම් කරන්න හදනවා ලෝකෙ සුද්ධ කරන්න හදනවා ලෝකෙ සදාචාර කරන්න හදනවා තමන්ගේ හිත හදා ගන්නව වෙනුවට ඉතින් ඒ සදාචාරාත්මක ගතිය සීලජී සමාධියේදී ඇත්ත තමයි විවසනා වෙදි ගණන් ගන්න. විවසනාදී ඉන්ද්‍රිය සංවරය කරගත්තොත් මොන දේ දැක්කත් ඒකෙන් ඇලීම ගැටීම ඇති වේට ඇති වුණත් දැක ගන්න පුළුවන් தත්තට තමයි විපස්සනා වඩන්නේ. උපචාර සමාධිය අර්පණා සමාධිය අනුකමක්ද මේ වෙනස පහදා දෙනමින් කාරණක ඉලා සිටිමි. උපචාරය කියලා කියන්නේ පාලියේ කිමිදුලට අපි ගේකට යන්න ඉස්සලා ගෙමිදුලට ගොඩ වෙනවා. ගෙමිදුලට ගොඩ වෙලා ගෙට ගොඩ වෙනවා. ඒ නිසා අපි ගයක් හොයාගෙන දන්නේ තැනකට යනවනම් අපි ඉස්සලාම ඒ ගේ දකින්නත් දකින්නත් එක්කම අර දුර ගමනක නිමාවක් කියනවා ඒක. එතකොට අපි තාම ඉන්නේ ගෙමිදුලේ. නමුත් ගේ ඇතුලේ මිනිස්සු ඉන්නවාද? ඒකේද ඇත්තට මට ඕන කෙනා ඉන්නවාද? යාම පිළිගන්න කැමතිද කියන එක තාම සාතික වෙලා නැහැ. ඊට පස්සේ ගෙට ගිහිල්ලා තට්ටු කරලා දොරෙන් ඇතුල් වෙන එකට කියනවා ගෙට ගොඩ ගෙවදිනවයි කියලා. ගෙමි තුලට ගෙඩ වැදීම උපචාර සමාධිය කියනවා ගෙටක වැදීම අර්පණ සමාධිය කියලා කියනවා අර්පණා කියලා කියන්නේ ගෙවදිනවා කියන අදහස උපචාරය කියලා කියන්නේ ගෙමි දුලට ගියාය වගේ නීවරණ ධර්ම දුරු වෙලා තාම ධානයකට සම නොවැදිච්ච අවස්ථාවක් තමයි උපචාර කියන්නේ ධාන න්‍යා මේ නීවරණ තයින් කරලා ධානයේ ගේ ඇතුළට සමවැදිච්ච අවස්ථාව අර්පණාව කියන එක විපස්සනා වෙදි ගන්නේ ධ්‍යාන යටපත් කරලා අරමුණට සම නොවැදිච්ච වෙලාවක ගන්න සමාධියකින් තමයි විපස්සනා ඥානය යන්නේ. ඒකට කියනවා නෑ, ඇල් මැරෙනවා. නීවරණ ඇල් මැරෙනවා, විෂ මැරෙනවා. නමුත් ඒ ඒ නිසා දර්ශනයකට හොඳට ඉඩ තියෙනවා. සම්පූර්ණයෙන්ම යටපත් කරලා නෑ. දැන් මේ දවස්වල ත්‍රස්තවාදී යටපත් කරලා අපි ඉන්නේ. ওই වෙලාවෙ එන්න පුළුවන් දන්නේ නමුත් ඒ වුණාට පේන්න තියෙනවා සාමයක් තියෙනවා. ත්‍ස්තවාදීන්ගෙන් ඇහුවොත් කියන්නේ පිස්සු කතා කරනවාද? ඕම තමයි අපි ඕක හැමදාමත් ඕම තමයි ඔයගොල්ලෝ හිතාන හිටියේ. හැබැයි අපි අරලා නැහැ. නැත්නම් අපි මේ පැත්තෙන් කියනවා අපි දැන් සමගේ සමගේ ලැබලා තියෙන අපි දැන් රට දියුණු කරමින් යනවා කියලා. ආශ්‍රවයන් නැතොත් අනුශයන් කියන්නේ අපි සාමාන්‍ය අපි සම සංසාර ගමනේදී එකතු කරගත් කෙලෙස්. ඒවා යට හිතෙන්ද රැඳෙන්නේ මින් ඉදිරියට තවත් කියන නොගිනියා මේ භවයේදී මේවා භාවනා නැති කළ හැකිදයි කියා ගෞරවයෙන් අසා දැනගන්නට කැමති වෙමි. ඉතින් පුළුවන් නිසා තමයි අපි මේ උත්සාහයක් කරන්නේ. නමුත් මේ ඒ උත්සාහය සඳහා මනාපෙන් මනාවක් වැඩි වෙන්නේ නැහැ. කැමැත්ත පමණ තිබුණට හරියන්නේ ඒක නිසා ਸਰවඥයන් සඳහන් කරනවා නකෝපණී තම්බික්කවේ ඉච්ඡේවපත්තබ්බං කියලා. මාන්නේ කැමැත්තෙන් පමණින් මේක ඉෂ්ට වෙන්නේ කැමැත්ත තියෙන්නත් ඕනේ කුසල ඡන්දය තියෙන්න ඕනේ ඊට පස්සේ නිසි ක්‍රියා මාර්ග ගන්න ඕනේ. ක්‍රියා මාර්ග ගත්තත් එකවර කඩන්න බෑ ගෙවා දබන්න. ටික ටික ටික ටික ගෙවා දාන්න ඕනේ ඒක මේ ඒ කියන්නේ අපි මේ වාජනික මොනවාරි දාලා තියලා ඒ වාජනේ අනිත් පැත්ත අරවපුවාම ද්‍රව්‍ය බිම හැලෙනවා. නමුත් ඒ තිබුණ ද්‍රව්‍යයේ ගඳ හිටිනවනේ. ඊට පස්සේ අපි ඒක දැන් ඉතින් ප්‍රධාන වශයෙන් හැලිලා තියෙන්නේ ඔය ගඳ තියෙනවා. ඊට පස්සේ ඒක පිහලා පිහලා මකලා සුද්ධ කරලා වේලා ගත්තට පස්සේ තමයි භාජනේ පිරිසුදු වෙන්නේ. ඊට පස්සේ සුද්ධ කිරීමේ වැඩ පිළිවෙලක් තියෙනවා වගේ අර මේ අනුසය ආශය කෙලස් කියලා කියනවා කියනවා අසුචි වලක් අසුචි කොච්චර අස්කරත් ඒ වල ආය ලිඳක් බවට පත් කරන්න අමාරුයි. අසුචි කොච්චර අස්කලා මේව කල දැම්මත් ඒකේ අර ඒ අසුචි ගතිය තියෙන. ඒ වගේ මේකේ 100 100ක් නම් කොහොමඩක්වත් බෑයි කියලා කියන අවශ්‍යත් නැහැ කියලා කියනවා. රහත් වෙන්න 100 100ක් අවශ්‍ය කරන්නේ නැහැ. සම්මා සම්බුද්ධත්වයට 100 100ක් අවශ්‍ය අස් කරන්න වෙනවා. ශ්‍රාවක බෝධිය සඳහා තාම කෙලස් වාසනාවක් කියලා එකක් මණ්ඩී ඉතුරු වෙනවා. ඒ සංසාර ගමන කඩන්න පුළුවන්. ඉතින් ඒක මේ ආසියානුසේ කෙලෙස් වල ප්‍රශ්න තියෙන්නේ ඒ තියෙන වංචනික ස්වරූපේ නිසා. ඒවා පෙනී හිටින්නේ මිත්‍රෙක් වශයෙන් තමයි. අපි මේ කටයුතු කරන යනකොට මේ ආසවානුසය කොච්චර දෝ වඩනවා අපි දන්නෙත් නැහැ. මේ ඒ කියන්නේ තනකොළ ගලවන්න නැතුව ඉඩමකට පොහොර ගැහුවොත් ඒ පොහොර ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ තනකොළ වලට. කුවියට ඕන කරලා තියෙන තනකොළ නැතිකරන්න. නමුත් තනකොළ තියේදී පොහොර ගැහුවොත් භෝගේ නෙවෙයි වැඩෙන්නේ තනකොළ තනකොළ කියන්නේ බොහොම ශීඝ්‍රයෙන් පොර උරා ගන්න જાතියක් භෝගේ බොහොම සුකුමාරයි ඒ නිසා තනකොළ ගලවලා පොර ගැහුවොත් භෝගෙට ලාභයි තනකොළ ගලවන්නේ නැතුව පොර ගැහුවොත් තනකොළට ලාභයි ඒ නිසා සීලයෙන් සමාධියකින් තොරව වැඩ කරන්න පටන් අරගත්තොත් භාවනාව තනකොළ ගලපු නැති බිමකට පොර ගැහුවා වගේ අනවශ්‍ය දේවල් ගොඩක් වැඩෙනවා ඒ නිසා භාවනා කරන්න ඉස්ස විපස්සනාවේ අනුසය වලට යන්න ඉස්සෙල්ලා පරිඋත් ทาน කෙලස් විචික්‍රම කෙලස් කියනවා සුද්ධ කරලා ඉවරලා තමයි පොර ගන්න ඕනේ. ඉතින් ඒක නොසලකනවා වට බටේර ලෝකේ. බටේර ලෝකේ සීලය ගැන සලකන්නේ සමාධිය ගැන සලකන්නේ නැතුව කෙලින්ම විපස්සනා කරන්න යනවා. එතකොට වෙන්නේ අර තිබුණ කෙලස් තිබුණට වැඩිය අවිශ්ල වෙනවා. ධම්මටිචි ඥානය මට පෑදෙන්නේ නැත කරුණාකර නැවතොරක් පැහැදිලි කර දෙන්න. ඒට කියන වෙනමක් තිබේද සප්තවිසුද්ධින්නේ මේ කුමන අවස්ථාවේදී ඉදිරිපත් වේද? මේකට කියනවා පච්චේ පරිග්ගා ඥාන සප්පච්චේ පරිග්ගා ඥාන යතහ භූත ඥාන පටිච්ච සමුප්පාද මේ නම් ඔක්කොගෙම සඳහන් කරනවා. මේක මේ ditthi visuddhiyටයි ලක් වෙන්නේ. චිත්ත විසුද්ධි සීල විසුද්ධි ditthi විසුද්ධි සීල විසුද්ධි චිත්ත විසුද්ධි පව කරපහන දිට්ඨි විසුද්ධිය තමයි මේ ධම්මටිච්ච ඥානය අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේ පැහැදිලි කර දීම සඳහා තමයි අපි ධිකට භාවනා කරමින් ධර්ම සාකච්ඡා කරමින් බණ සඳහන් කරන්නේ. සමහරට මේකට කියන වෙන නමක් තිබේද කියන එකේ මම හිතන උත්තරේ ලැබෙයි කියලා. පච්ච පරිග්‍රහ ඥානය කියන එක සාමාන්‍යයෙන් මේ ඥානවල සඳහන් වෙන දෙයක්. මම හැබැයි හැම ධර්ම දේශනාවදී මේක මතක් කරා. මේක හිතට වැදිලා නිසා නැති නිසා තමයි අහලා තියෙන්නේ. මම සලකා බලමු අපි ඉස්සරහටත් මේ කරන ධර්ම දේශනාවලදී ඒ ධම්මටිචි ඥානය පිළිබඳව තවදුරටත් ඒක ඉස්මතු වෙන තාලෙට මේ දේශනා පවත්වන්න. ආධුනිකයෙක් වශයෙන් භාවනා කිරීමේදී දැනෙනා වූ සියලුම අරමුණ මෙනෙහි කිරීම ක්‍රමය වුවත් පිම්බි මැකිලිම ඊට කුඩාවට පෙන්න විට දෙන්නේ අරමුණු දැක දැක ඉඳීම පමණක්ද කළ යුත්තේ. ඇත්තටම ආධුනිකයෙක් වශයෙන් භාවනා කිරීමේදී දැනෙනා වූ සියලුම අරමුණු මෙනෙහි කිරීම කියන එකත් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. එහෙම සියලුම අරමුණු මෙනෙහි කරුවොත් සියලු අරමුණට සමානව සලකුවා වෙනවා. එහෙම නෙවෙයි කරන්න කියලා තියෙන්නේ පුළුවන් තරම් මූල කර්මස්ථානයේ ප්‍රධාන අමුත් එක් විදිහට සලකලා විශේෂයෙන් සලකන්න කියනවා. ඒක නිසා මූල කර්මස්ථානේ තෝරගන්න ඕනේ නිතරම හම්බ වෙන එකක්. ආනාපානෙ හෝ පිම්බීම ඇකිලිම හෝ Tamanට නිතර නිතර අසුරු කරන්න පුළුවන් එක. එහෙම අසුරු කරන බැටි එකක් තෝරගත්තොත් තේරගැනීම පමණින්ම සතර පරාදයි. ඒ නිසා ඒකට කල්ගන්ඩ පිම්බීම ඇකිලිම නිතර පේන එකක් නම් ඇස් දෙක වගත්තාම ඒක මූල කර්මස්ථානේ කරගන්න. ආනාපානෙ නම් පේන්නේ ඒචේදි පිම්බීම ඇකිලිම ගත්තොත් එතකොට මූල කර්මස්ථානේ වෙන්නේ නැහැ. ඒක නිසා අපි හම්බෙන හම්බෙන අරමුණු මෙනෙහි කරනවා කිව්වොත් එහෙම මතු කරගත්ත මූල කර්මස්ථානට නොසලකා ඇරියවෙනවා. ඒක නිසා මතක තියානින්න උපමාවකට කියනවා අපේ ගෙදරක උත්සවයක් තිබුණොත් අපි එදාට නෑදෑයින්ට යාළුවන්ට ඔක්කොටම ආරාධනා කරන අමුත්තන් වශයෙන් නමුත් උත්සවයට ප්‍රධාන අමුත් එක්ක ඇඳවනවා. ඒක තමයි උත්සවයේ උත්කර්ෂවත්ම අවස්ථාව. ඉතින් එතකොට ඔක්කොම නෑදෑයෝ වැවිලා ඔක්කොම සලසලා තියෙන නමුත් ප්‍රධාන අමුත්ත එනකොට ගෙහිමිය අනිවාර්යයෙන්ම ප්‍රධාන අමුත්ත පිළිගන්නන්න තොරණ ගාවට යනවා. කඩුල්ල ගාවට යනවා ගිහිල්ලා අඬ ගහගෙන ඇවිල්ලා එයාට විවෘත මේසේ විවෘත කරන්න ගිහිල්ලා තේ දීලා පඩිකම අල්ලලා ඔක්කොම කරලා යනකම ගෙහිමියා ඉන්න ඕනේ ප්‍රධාන අමුත්තත් එක්ක. අනික් අමුත්තන් සලකන්න ගියොත් එහෙනම් ප්‍රධාන අමුත්තා ඉක්නරක් කරගන්න. ඒ නිසා මූල කර්මස්ථානයේ තියෙනකොට එයා ප්‍රධාන අමුත්තා විදිහට සලකන්න. අනිත්‍යව සාමාන්‍ය අමුත්ත ඒගොල්ලොත් වෙන දැයින කට්ටිය නෙමෙයි අමුත්ත තමයි. නමුත් ප්‍රධාන අමුත්තට සලකන්න දන්නේ නැත්නම් බෑ මේ උත්සවයෙන් අපි ලකුණු කපා ගන්න. ප්‍රධාන අමුත්ත තරහ කරගත්තොත් හරි අමාරුයි. නිසා එයත් එක්ක යන්න ඕනේ වැඩි. තමා වේදනා චර්චක්ද සංඥා චර්ච සංකාර චර්චක් කියලා තේරුම් ගන්න හැටි ඊයේ මේ දන්සදී කලාවිරු පැහැදිලි කර දෙන මෙන්න ඉලා සිටිමි. මේවා කියන්න ගියාම පටලවා ගන්න වැඩිකමයි මට පේන්නේ. මම මේ දෙන්න හදන්නේ මේ භාවනාවේදී ටිකක් මේක පහසුවක් වෙයි කියලා මේ මේ මොන කාරණාව කිව්වත් අර මෝඩ වඩුව ආයුධත් එක්ක පොරපදනා වගේ කපා ගන්න. තේරෙන්නේ නැත්නම් ගණන් ගන්න නැතුව යන්න. තේරෙන එකන වැඩ අරගෙන යයි. මේ ඔක්කොම ඔක්කොටම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් ඒ ගණන් ගන්න තු ඊගා පාඩමට ගියා. මේක 10 සැරේ 15 සැරේ කරනකොට අදාළ තැනට එයි. ඉතින් ඒක නිසා අර පළවෙනි එකෙත් කියලා තිබුණේ ඒකයි. ඒක තේරෙනවා ඊට පස්සේ ඒක කොහොමද මේ තණ්හාමාන දිට්ඨිය වලට දාන්නේ කියලා ඒක තව ප්‍රශ්නයක් තියෙනවා. මාත් ඕන නැති දේවල් දාන්නේ ඇදලා ඇදලා දාන්නේ ඇදලා ඇදලා දැම්මට මොකද ඒකම මේ භාවනා පැත්තක තියලා මෙවට යනවා එහෙම තියෙන්න ඕනේ භාවනාවේදී මේ සුතානුග්‍රහිතේ තියෙන අලුත් දේවල් ඇහෙන්න සලස්සන්න ඕනේ. අසුතං සුනාති සුතං පරියෝදපේති කියලා. නමුත් යම කිසිදයක් තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේ වෙලාව නෙමෙයි. ඒක අතහැරලා යන්න. ඊගාට කරන්න තියෙන වැඩේ කරන්න. ඒ වැඩේ කරලා හිත සන්තෝෂ වෙලා පෙළ ගහනකොට පස්සේ ඔක තේරෙනවා. ඒක නතර වෙලා ඒක දිහා බල බල ඉනවා කියලා කියන්නේ භාවනාව හලනවා. ඒ නිසා අපි අර ලද අවස්ථාව ප්‍රස්තාව වැඩ ගන්න දන්නේ නැත්නම් හැම හැකියාවක්ම හැම විකල්පයක්ම බාධාවක් කරගන්න. විකල්ප සහ හැකියාවල් කියලා කියන්නේ නිසිසේ පාවිච්චි කළ දේවල්, ඍෂිසේ පාවිච්චි කළ දේවල් ඒවා බාධා කරගන්න එපා. ඒක එළඹිලා ඒ වෙලාවට තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැති බව දන්නේක ලොකු තේරිල්ලක් කියලා මම කියනවා. අරමුණ 11 ආකාරයෙන් මෙනෙහි කරන හැටි පාදාලේ. මේකත් 11 සැරයක්වත් ඇහුවේ නැත්නම් පුදුමයි. ඒ නිසා ඉස්ලාම සැරේ මම කිව්වා, "මතු වෙන හරිය බලන්න ඊටු ටික අහුවේ." දැනට මේ 11 ආකාරයෙන් කීයක් මතුවලා අල්ලගන්න පුළුවන්ද කියලා කිව්වොත් නම් මට කියලා දෙතයි. ඒ නැත්නම් 11 ඉව 11 කිව්වත් ආයෙත් ලියතයි සංස මේ 11 පැහැදිලි කර දෙන්න කියලා කොලයක් දාන එක විතරයි තියෙන්නේ. දැන් මම අහුවෙන්නේ නැහැ ඒවට. <laughs> මාත් මල්ලෙන් ගහලා පැනලා මේ භාවනා වැඩිීමේදී ආස්වාද ප්‍රසවාස අරමුණු නොවි යාමෙන් පසු සත්‍යමත්ව සිටීමේදී ක්‍රමයෙන් අරමුණ අඩවි බාහිර සද්දාදී අරමුණු පමණක් පෙනේ නම් භාවනා නිවැරදිද? තවදුරටත් සත්‍යමත්ව සිටීමේ පුහුණු කරන්නද භාවනාවේ වෙනසක් කළ යුතුද? ඔය සත්‍යමත් භාවයේ දිගටම තියෙනවා නම් මූල කර්මස්ථානේ නැති වුණත් සද්ද තිබුණත් නැතත් එකලසක් තියෙනවනේ. සද්දාදී අරමුණු පමණක් පෙනේ නම් භාවනා නිවැරදිද? ඒ කියන්නේ මේ ඒ වෙලාවේ ප්‍රකට දේ මතුවෙනවා. නමුත් ප්‍රධාන අරමුණ නෙවෙයි නමුත් ඒ වෙලාවේ සති සමාධි දෙක විතරයි අපි බලන්නේ. අපි මේ සියලු ප්‍රති මේ ප්‍රයත්න කරන්නේ සතිය සමාධිය වඩන්න නම් ඉතින් මේ වෙලාවේ සතිය සමාධිය තියෙනවනේ ඉතින් ඒක නිවැරදි ක්‍රමේ කියලා තමයි අපිට වර්ණ ගන්න වෙන්නේ. වෙනස් කරන්නේ නැතුව ඉන්න එක තමයි කල යුත්තේ. තවදුරටත් සතිය මේ පුහින පුහිනකට කරණ තියෙන්නේ දැන් මේ වෙලාවේ ප්‍රධාන අරමුණ හැංගිලා සද්දමත් වෙලා තියෙන ඒ බව දාන්න. එහෙමනම් ඉදිරියට යන්න පුළුවන්. වේදනා හා සංඥා පහදා දෙන වේදනා හඳුනා ගැනීම සංඥාවක්ද සීත උෂ්ණාදී හඳුනා ගැනීම වේදනාවක්ද සංඥාවක්ද නෑ වෙන් කරලා නැති වුණත් මතුවෙන ප්‍රකට දේ බලාන බලාන යන්න මේ දෙන්න බොහොම අමාරුයි ගාලවන්න සංඥාවකින් තොරව වේදනාවක් එන්න බෑ වේදනාවකින් තොර සංඥාවක් එන්න බෑ මේවා ළඟ ළඟ යන දේවක් ඒ කියන්නේ එක වේදනාවක් තව දෙන්නකගේ වෙන්කල හඳුනා ගන්න සංඥාවේ ඒ වගේ මේ සංඥාවට ආහාර වෙන්නේ වේදනා වේදනේ රූප වේදනා සංස්කාර විඥාන මාරු වෙන්න ඕනේ. ඒක නිසා මේ ඇත්තටම ඔය ලක්කන රත්පච්චපට්ඨාන පදට්ඨාන වශයෙන් නම් මේ වේදනා සහ සංඥා හරියටම හිත ඇඳලා වර්ගීකරණය කරනවා. වේදනා කියලා කියන්නේ විඳීම් වශයෙන් සිංහලෙමුත් සංඥා කියලා කියන්නේ හැඳිනීම් වශයෙන් කියලාත් ගත්තාම වේදනා කියන්නේ විඳිනවා සංඥා කියලා කියන්නේ හඳුනනවා ඒ වගේ සරලාර්ථික අරගෙන කරගෙන කරගෙන යනකොට ඉස්සරහට යනකොට පාලි අර්ථය සහ ඒ ප්‍රායෝගික අර්ථ ටිකක් එන්න පටන් ගන්නවා. ඊයේ ධර්මදේශනයේදී දේශනා කළ සංස්කාරයේ සංඛාරයේ සතර ආකාරයේ පැහැදිලි කර දෙන්න මේකත් මම හිතනවා අද ධර්මදේශනාවට මම නැවතත් මේ මේක අඩංගු කරන්න අඩංගු කරලා මේ ඉවර කරගන්න බැරි වෙච්ච කොටස් ප්‍රශ්න කරලා තියෙනවා අපි බලමු ධර්මදේශනාවට සම්බන්ධ කරලා අවස්ථාව ගන්න. බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවක එක්තරා සමාජයක් පිළිබඳව නසඤ්ඤ සංජී නවිසඤ්ඤ සංජී විභූත සංඥාන දසයෙන් විස්තර කර දී ඇති තත්වයේ කුමක්ද? ඒකේ මේ මේ රූප ධර්ම අතර අවකාශ ධාතු වගේ වේතනා දෙක අතර අදුක්කම සුඛ වගේ සංඥාවෙත් තියෙනවා අපි ප්‍රසිද්ධ පාවිච්චි කරන්නේ නැති නමුත් නිතරම හිතේ පවතින සංඥාවක් ඒකට කියනවා ඒක විස්තර කර දීම සඳහායි සංඤී සංඥාවෙන් එදිනදා ජීවිතේ සංඥාවකුත් නෙවෙයි විසඤ්ඤ වෙලත් නෙවෙයි අසඤ්ඤත් නෙවෙයි සංඥාවක් නැත්තේත් නෙවෙයි කියලා තැනකට ගේන. ඒකට තමයි ආනාපාන සම්පූර්ණයෙන්ම ගෙවිලා තියේදී ප්‍රසිද්ධ අරමුණක් නැත්තම් ඒත් හිතේ තියෙනවා මොකද්ද එකක්. හිත නිින්ද ගිල නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා, මැරිලා නැති බව දන්නවා. අන්න ඒ සංඥාව තමයි මේ අඳුල්ලා දෙන්න හදන්නේ. නන් දාන්න පුළුවන්. නමුත් එහෙම එකක් ත්‍රිපිටකේ නම් සම්බන්ධයක් නැහැ. එහෙම දාපුවාම එතකොට එතකොට අර බවංගේ කියන ප්‍රශ්න පිළිබඳව වට වෙලා තියෙන ප්‍රශ්න තේරම උතෙන්ද දාගත්තට පස්සේ අලුතෙන් අවුල් වෙනවා. මේ කියලා තියෙන්නේ අරකට නෙවෙයි මේකත් නෙවෙයි මේකත් නෙවෙයි මේකත් නෙවෙයි කියලා ඉඩ පෙන්නන එකයි පෙන්නේ. පටවිත් නෙවෙයි ආපොත් නෙවෙයි තේජොත් නෙවෙයි වායොත් නෙවෙයි හැබැයි රූපමයි එසුකයාගේ අවකාශය කිය. මේ සංඥා හතරමත් නෙවෙයි මැද සංඥාවක් තියෙනවා. ඒකෙන් තමයි මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. ආනාපාන සති භාවනාවේ පැතිකඩ 11න් අතීත අනාගත වර්තමාන පැතිකඩ තුන කරුණාවෙන් පහදා දෙන්නේ. මේකෙදි මම ඉස්සලා ප්‍රතික්ෂේප කරා. නමුත් මේ කාල මානෙ දිගේ බලනකොට අතීත අනාගත වර්තමාන වර්තමානික තේරෙනවනේ. අස්පන අපිට හුස්ම ගන්නකොට වර්තමානික. ඉතින් මේ අස්පන අපිට ඒක අහසෙන් එනව නෙවෙයි කොහෙන්ද එන්නේ කියලා මුලට හිත යොදාගෙන බලාන ඉන්නකොට ඇවිල්ලා නැහැ. තව එන්න තියෙන එක බලනවා. එතකොට අනාගත හැටිය. තිබිච් එක ගියාට පස්සේ සතිය කඩා ගන්න නැතුව ගේක දිහේ දිහේ පැත්ත හොඳට බලා ඉන්නකොට අතීත ආකාරය බලනවා. මුලමෙදාක බලනවා කියලා කියන්නේ ඇතිකොට ගොරෝසු වෙලා බලන වර්තමාන වශයෙන් එන්නත් ඉස්සලා අප්‍රමාදීව බලන ඉන්න එක අනාගත අවස්ථාව ගියාට පස්සේ තත නැර ඒක ගිය අලගිය මුලගේ සේරම බලන එක අතීත අවස්ථාව ඒ තුන බලන්න උත්සාහ කරුවොත් මේ ආනපනේ ඒ පැති තුනම නැත්නම් මුලැමැදාග තුනම දැක් ගන්න පුළුවන් වෙනවා. ස්වාමීන් වහන්සේ අනිමිත්ත සමාධියේ ආලෝකයක් පහළ විය හැකිද? ශබ්ද ඇසිය හැකිද? ඉතින් අනිමිත්ත කියලා කියන්නේ නිමිති ගන්නෙ නෑ කියන එක. එනතන සංඥා ගන්නෙ නෑ කියන එක. ඉතින් ඒ වෙලාවේදී මේ කවුරු හරි නිදාගෙන ඉන්න වෙලාවේ තට්ටු කරලා ඇහුවොත් නිදිද කියලා ඇහුවොත් ඔව් කිව්වොත් මොකද කියන්නේ? නේද උත්තර නිදි. ඒ කිඹුලෙක් එක දවසක් හිවලෙක් කවදාවත් දැක නැතුළු කිඹුලෙක් ඉන්නවා. ඉතින් ඌ එක දවසක් වතුර බොණ්ඩ යන වෙලාවේ කිඹුලෙක් ඇවිල්ලා ඉන්නවලු කිඹුලා තනිකර මැරිලාලු. දැන් මූට සැකයි. ඌ කිව්වලු මේ මෙහෙම එකක් අපේ අම්මලා මට කියලා දීලා තිබ්බා. හැබැයි මේ සතා මැරිච්චාමුගේ වලිගේ කොන්න නලියනවා කිව්වා. කිඹුලා බලහන් ඉතල අපේ අම්මා මේක කියලා දීලා නෑ. දැන් මේක අල්ලගන්න නම් වලිග හොල්ලන්න ඕනේ. ඒ නිසා ඌ හිමීට හිමීට වලිග පිටිපස්සේ යනට වඳුර ගියාලු. ඌ දන්නවා එහෙම තමයි කරන්නේ. එක දවසක් ඒ වගේම යනකොට මේ වඳුරා රිංගගෙන ඉන්න ගුහාවේ ඌ අල්ලගන්න සිංහෙක් අල්ලතු රිංගලා. මූට යනකොට ඉංගියක් උයින් ටික ලොකු ගල් ගුහාවක ඉඳලා තියෙන යනකොට දැනනවල මේක ඇතුලේ හරින සයිස් එක කියලා. ඌ ළඟට කතා අත මොකද ගල් ගුහාව බය වෙලා වගේ මං ගෙදර වෙනදා එනකොට මෙයා ම්ම් ගාලා සද්දයක් කරනවා අද සද්දෙත් නැහැ කවුරු. 아무ත් එක්කත් ඉන්නවත් දන්නේ නැහැ කිව්වා. ඉතින් සිංහයා හිතවලු එහෙ මොකක් හරි ඒල ම්ම් කිව්වලු. ගියාලියා. ඒක තමයි අනිමිත්ත සමාධියද කියලා බලන්න පොඩ්ඩක් පහුරු ගාලා බලන්න ආලෝකයේ තියෙනවද සද්ද තියෙනවද කියලා. ඉතින් ඒ වගේ අනිමිත්ත සමාධිය කියලා කියන්නේ නිමිත්තක් නැත්තම් නිමිත්ත නැහැ කියන එක නෙවෙයි නිමිති ගන්නෙ නැහැ. නිමිති නොගන්න උත්සාහ කරනකොට ඒක පහුරු ගාලා කොහොමද පෙන්වන්නේ? මේ ප්‍රශ්න අහනකොට පේනවා අපි කොච්චර මනෝ විකාරයකද ඉන්නේ ප්‍රත්‍යක්ෂයේ සහ සංඥා මේ මේ මොනවද කියන්නේ චින්තාමය ඥාන අතර දෙක වෙන් කරගන්න බෑ සාධාරණයි මොකද අපි මොකක් හරි අල්ලගෙන ඒකෙන් යන්න හදන්නේ ඒ නිසා මෙහෙම වෙලා තමයි ගැලවිලා යන්නේ කවදා හරි තේනවා මෙතෙන් ආවට පස්සේ මේ දේ බුද්ධි විඳින්න මේ තර්ක ඥානය අතාරින්න සැක කිරීම අතාරින්න ප්‍රශ්න කිරීම අතාරින්න ඕනේ අතාරියේ නැත්තම් කොච්චර දුන්නත් ඒ දෙන දේ පහුරු ගන්නවා. කොනහනවා. ඉතින් එතකම්ම අපි මේ කියන්නේ විචිකිච්ඡාව දුරු කරන්න ඕන සද්ධාව වඩා ගන්න ඕනේ. ඒ ටැග් දුන්නා පස්සේ බාර ගන්න අඩු ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. සමහර විට ස්වාමීන් වහන්සේලා සද්දයක් ඇහුණාට ඒක සද්දයක් නෙවෙයි. මధుරෙක් කෑවට ඒ මధుරෙකුත් නෙවෙයි ඔබ වහන්සේ ඔය ප්‍රශ්නේ අයහුවම් මේ ටිකන වතාවක බහන්ස කිව්වා සලිංගන් වේව් තියරි එක එතනට බලපානවා කියලා. ඒ වගේ තත්ත්වයක් නැවිද ස්වාමීන් වහන්සේ යමක් තියනවා. ඒකට ලේබල් එකක් ගහන්න බෑ. ඒක තමයි අනිමිත්ත කියන එකේ අදහස. අනිමිත්ත අපණීස ශුන්්‍යති කියලා කියන්නේ අනිමිත්ත කියලා කියන්නේ අරමුණ තියෙන චිත්තක්ෂණ දෙකක සම්බන්ධයක් බලන්න කෙනෙක් නැහැ. ඒකේ ආව ගියා ඊගාව චිත්තක්ෂණෙත් ඒ ආලෝකෙම ආවත් බලන මිනිස්සු අර දෙක ගැට ගහන්නේ නැහැ. ඒක එකක් මේක එකක්. මේ වෙලාවේ ආලෝකේ මේලක අන්ධකාරය තිබුණත් එයාට ඒක වෙනසක් නැහැ. එහෙම නැත්නම් මේකේ තියෙන සද්ද තියෙන කියලා සද්ද තිබුණා නැහැ කියලා වෙනසක් මොකද? නිමිති නොගැනීමයි කරන්න උත්සාහ කරන ප්‍රයත්නයේදී තියෙන නිමිති වර්ගීකරණය කරන්න ගියොත් අනිවාර්යයෙන්ම දෙගුණයක් අහුවෙනවා. එනිසා යමක් නොකර ඉන්න ඕන වෙලාවේදී අවශ්‍යනවා කියන එකයි මේකදී මේක ඇබ්බැහියක්. මේ කුඩු කාර්යයක් කරන වැඩක් මේ කෙරෙන්නේ. නමුත් මේ මේ වටිනා වචන නිසා හිතන්න මේක වටිනා ඇබ්බැහියක් කියලා. ඇබ්බැහි ඇබ්බැහිම. ඔය තමයි සංස්කරණය කරනවා කියලා කියන්නේ කොයි දේ දුන්නත් සිංහලට බුලත් කොලයක් දුන්නාම ඒකේ කොන නැට්ට කඩලා කන්නේ. මේ මොකද කියලා ආපම කියන එක නාග ලෝකේ නායකයා ගේනකොට වලිගෙමුයි නැට්ටෙමුයි අල්ලනාලු ඒක යන්න කඩලා කන්නේ. ඒ හැටි ඒ සිංහලයාගේ හැටි ඒකට නැට්ට කැඩුවයි කියලා මොකද ඉතින් ප්‍රශ්න නැහැ නේ බුලත් කොලේ තියෙනවානේ. කාගෙන කාගෙන යනකොට තේරෙයි නැට්ට. ගන්න හුස්ම ගැන කිසිම දැනීමක් නැතුව හිත පහන් දැලක් වෙන් සෙලවෙවි තිබේ. ඒත් හුස්ම ගන්න බව දැනේ. ඒ දෙස බලා සිටීම වරදක් තිබේදයි පහදා දෙනු මැනවි. ගන්න හුස්ම ගැන ගැන කිසිම දැනීමක් නැතුව පහන් දැලක් මෙන් සෙලවෙවි තිබේ. ඒ හුස්ම ගන්න බව දැනේ. ඒත් හුස්ම ගන්න බව දැනේ. ඒ දෙස බලා සිටීම වරදක් තිබේදයි පහදා දෙනු මැනවි. මේ කියලා වර්ගීකරණය හැටියට ඒ කියන්නේ මේ හිත ගිහිලා තියෙන හුස්ම ඇතුළටයි සමහරලාට හුස්ම ගන්නවා හුස්ම ගන්න බව දන්නේ අපි රූප බල බලයි. එතකොටත් හුස්ම තේරෙන්නේ නැහැ. නමුත් ඒක නෙවෙයි මේ කියන්නේ මේ කියනවා හුස්ම ගන්න බවක් දැනෙනවයි කියලා. ඉතින් එහෙමනම් දිගට මේක කරලා බලන්න එnde end end හිතේ සංසුන්කමක් සතිමත් බවක් සමාධික බවක් එනවාද කියලා එහෙම එනවනම් මේ ක්‍රමය හොඳයි. මේක ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට එයා ඒක පරීක්ෂා කරලා බලන්න ඕනේ. තවත් ලියනවා ඒකම ගරු ස්වාමීන් වහන්සේ අනිමිත්‍ය සමාධිය තුළ ආලෝකයේ පහළ විය හැකිද කියලා. එකම අත්අකුරුද මන් දන්නේ. <laughs> කොහොමද ඒකයි කියන්න තියෙන්නේ අනිමිත්‍ය සමාධිය තුළ ඔක්කොම තියෙනවා කිසිම දෙයක් ගණන් ගන්න නැති නිසා ආලෝකේ තියෙනවයි කියලා කියන්නත් පුළුවන් නැහැ කියන්නත් පුළුවන්. තියනවායි කිව්වත් ලකුණු හම්බ වෙනවා නැහැ කිව්වත් ලකුණු හම්බ වෙනවා මේ අනිමිත්ත සමාධියට දෙන අර්ථකතනය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ ඊයේ ධර්මදේශනයේ සඳහන් වූ සංකාර පිළිබඳ සිංහල පැහැදිලි කිරීමක්ද ඒ කොටස් හතරෙන් දෙකක් ඔබ වහන්සේ පැහැදිලි කළා එම කොටස් දෙක නැවත එම කොටස් දෙකද නැවත පැහැදිලි කර දෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි මම බලාපොරොත්තු වෙන ආදත් ඉතුරු කැලිටික කතා කරන්න කියලා ඉතින් හෙට කියාවි ආයෙත් හතරම පැහැදිලි කරලා දෙන්නයි කියලා. දැන් දෙකක් පැහැදිලි කරා ඒක අද කරන්න කියන හෙට ඊට පස්සේ හතරම දැන් කරුවා ඒකත් හතරම කරන්න කියයි. ඉතින් ඒ නිසා නිකන් අර දෙමළ පත්‍රයේ දෙනකොට නිකන් හරි කියවනවනේ. ඒ නිසා මාත් උත්සාහ කරනවා මේ කොහොමද මේ හිස් කලයේ පුරවන්න. චිත්ත සංකාර පරිසංවේදී යනුවෙන් විස්තර වන අවස්ථාව තව ටිකක් පැහැදිලි කර දෙන්න. චිත්ත සංස්කාර කියන එකේ සිංහලෙන් මෙන්න අර්ථ වචනෙන් කියනවනම් වේදනා සංඥා දෙක තමයි තේරෙන්නේ. ඒ කියන්නේ මේ කායानुපස්සන වශයෙන් සංසිඳුණාට පස්සේ හිත නාම ධර්ම වලට යනවා. ප්‍රධාන වශයෙන් අපිට හම්බෙන්නේ සංඥා වේදනා දෙක තමයි. ඉතින් ඒක පිළිබඳව කලබල වෙන එකයි වෙන්නේ. කලබල නොවි ඒ වෙලාවට මේ අවිශ්වෙන ගතියක් එනවා, කුලප්පු වෙන ගතියක්. එක එක චරිත අනුව කලබල නොවීමයි පටිසම මේ මෙතන කියන කාය සංකාර පරිසංවේදී කියලානේ. කාය සංකාර පරිසංවේදනයක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. චිත්ත සංකාර, කාය සංස්කාර සංචාම වේදනා සංඥා ගොජ දාන්න ගන්න. දැනෙන්න ගන්නවා. ඒක ගැන කලබල වෙන්න එපා. ඒක භාවනා වැරද්දක් නෙවෙයි. ඒක එක චරිතවල හැටි ඊට පස්සේ කියනවා චිත්ත සංකාර පස්සම්බයං චිත්ත සංකාරණ කියලා සංසිඳනා කාලයට කලබල නොවී ඉන්නේ කියන. පුහුණු කරන්නයි කියලා කියනවා. මේ කියන්නේ හිතන රක් කරගන්න තු එහෙම සංසිඳවන්නේ. ඒ නිසා චිත්ත සංකාර කියලා සඳහන් කරන්නේ මේ සංඥා කියන හඳුනා ගැනීම සහ වේදනා කියන විඳීම්. ඉතින් ඒවා එතකොට තීව්‍රව පැනන ගින්න පටන් ගන්නවා. සමහරෙකුගේ ඒ කියන කලබල වෙන්න එපා අරමුණේ මේ සතියේ හිත තියෙනවා නම් මේ සමාධියේ පැවැත්මක් තියෙනවා නම් මේක වැරද්දක් නෙවෙයි ඉදිරි ගමනක් කියන අදහසෙන් කුලප්පු නොවේ හිටියොත් විතරක් ඒත් දැකලා හිත සංසිඳෙන්න පුළුවන් ආශාවහ ආසවහ අනුසය යන දෙක තවදුරටත් විස්තර කර දෙන්න. ඒක අපි බලමු. ඊයේ ගත්ත පදනම මත ඉඳලා අද දවසේ ධර්ම දේශනාවෙදිත් මේ සංස්කාර කොටස්ම තව ටිකක් ඉස්සරහට සාකච්ඡා කරලා මේ ප්‍රශ්න වලටත් උත්තර එන විදිහට මම බලනම් ගොනුකරනද මේ එතකොට ඊයේ ඊයේ දේශනාවෙම පැවැත්මක් නැත්නම් දික්කිරීමක් තමයි අද කරන බලාපොරොත්තු වෙන්නේ. ඒකත් තියෙනවා අද අද දේශනාවට ගයිඩ්ලයින්ස් කොටක් තියෙනවා මට. මොකද්ද සම්බන්ධ කරන්න ඕනේ කියලා. කෙසේ නමුත් අව අපි යොදාගත්ත කාලේ ඉඳ තියෙනවා. අපි ආන්දරේ ආකෝ ඉස්සෙල්ලා කොටස ඉස්සෙල්ලා කොටස ධර්ම දේශනාවට ඇතුළත් වෙනවා. ඕකට කතා කරන්නේ. අන්තිම අන්තිම ප්‍රශ්නේ කියලා කොට. ආසව සානුසය. චිත්ත සංකාර. ඒ ඒක පිළිබඳව මට කියන්න බෑ මම කියන්නේ මං හිතානේ ඉන්නේ අපි සාකච්ඡා කරයි කියලා. ඉතින් වයින් කළ තිබ්බට පස්සේ බෝනික කොයි අතට යයිද කියලා මට කියන්න බෑ. මම බලනවා මේ ටික එකතු කරලා අඩම් කරලා සාකච්ඡා කරන්න කියලා. ඉතින් ඒක නම් හැබැයි ගොඩාක් ඔය ඉතිසලා දේශන අහනවනම් ඕනේ තරම් හැම හැම රිට්‍රීට් එකේදීම සාකච්ඡා කරලා තියෙනවා. ඒක නිසා මේ මාත්‍රිකාව හඳුනා දුන්නාට පස්සේ භාවනාත් කරලා ධර්ම සාකච්ඡාත් කරලා බණත් අහලා මේවා ඉතින් කොහොමඩක්වත් ගැඹුරු පැතිනේ. එක සැරෙන් වෙන්නේ නැහැ. එක සැරෙන් කොහොමඩක්වත් වුණොත් ඒක පුදුමයක්. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. මේ වගේ ඉල්ලන එක සාධාරණයි. මමත් පුළුවන් තරම් උත්සාහ කරනවා. නමුත් අංග සම්පූර්ණ උත්තරයක් දෙනවා කියන එක වෙනකොට ඒ මනුස්සයා ඉතුරු වෙන්න බෑ. තේරුමකින් යන්න ඕනේ. ඉතින් ඒකම වෙනවනම් සුත්තමේ වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. උත්සාහ කරමු අපි දාලා බලමු. යම් ප්‍රසිද්ධී දේශනාරික නැවත නැවත අහන්න පුළුවන්කමක් තියෙනවා. අහලා බලන්න ළඟ ඉන්න කට්ටියෙන් අහන්න පුළුවන් වේද කියලා. ඒකයි කියන්නේ මයික් එකට කතා කරන්න කියලා. ප්‍රශ්න අහනකොට මයික් එකට කතා කරන්න කියන්නේ ඒවා රෙකෝඩ් වෙන නිසා නැවත නැවතත් අපි උත්සාහ කරනවා මේ අහන්න වාර්තාගත කරන්න අවශ්‍ය නිසා තමයි ප්‍රශ්නෙත් මයික් එකටම කතා කරන්න කියන්නේ. හොඳයි එන ප්‍රශ්න මොනවද නැත්නම් අපිට පුළුවන් මේ ඒකදී හුඟක් වෙලාවට චිත්ත සංකාර කියන්නේ එකද කියලා එකමයි හුඟක් වෙලාට එන්නේ චිත්ත සංකාර වචනේම තමයි. මනෝ සංකාරය දෙන අවස්ථාවලුත් තියෙනවා. මේ චිත්ත සංකාර පරිසංවේදී කියන තමයි මේ මොකේද මේ සතිපට්ඨාන සූත්‍රය වගේ තැන්වල ආනාපාන හැම සතිපට්ඨාන සූත්‍රයට වැඩිය ආනාපාන සති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය වගේ තැන්වල චිත්ත සංකාර පරිසංවේදී කියන එක තමයි ගොඩක් කියදෙන්නේ. ඒ දෙකේම අදහස් කරන්නේ එකමයි. මනෝ සංකාර චිත්ත සංකාර දෙකෙන්ම අදහස් කරන්නේ සංඥා චෛසිකයයි වේදනා චෛසිකයයි කියන එක චුල්ල වේදාල සූත්‍රයේදී කෙලිම ප්‍රශ්නය අහලා උත්තර තියෙනවා ඍජු උත්තරයක් තියෙනවා ඒකට. ඒකෙත් තියෙන චිත්ත සංකාර කියන තන් චුල්ල වේදාල සූත්‍රේ. මෙන්නහල චක් විඥානේ පහළ වුණාම මේ චක් විඥානේ පහළ වුණාම මනෝ විඥානයට සම්බන්ධ වෙනවා. පැහැදිලි මේ වෙනකොට මේ මධ්‍යස්ථානයේ වශයෙන් මනෝවිඥාන සම්බන්ධ කරන තමයි ඒ කියන්නේ විඥානයේ මන විඥාන මනෝවිඥාන කියලා <clears throat> විඥානයේම මූලික අවස්ථා දෙක තමයි ඊට පස්සේ චක්ක විඥාන සෝත විඥාන ආසෙන් ඉන්ද්‍රිය රූපාකාර වූ ඉන්ද්‍රියකට සම්බන්ධ වෙන්නේ නිසා හැම ඒ සම්බන්ධ වෙන හැම වෙලාවකම මනෝවිඥානයේ හරහා තමයි යන්නේ. කියන්නේ මනසට හොරෙන් ඉන්ද්‍රියක වැඩක් කරෙන්න බෑ. ඒක නිකන් හරියට මේ gedarak විදුලි ගත්තට පස්සේ ඒකෙදල ඒ විදුලිය පාවිච්චි කරලා කරකවන දේවල් තියෙනවා ආලෝකමන්ත කරන දේවල් තියෙනවා රත් කරන දේවල් තියෙනවා සීතල කරන දේවල් තියෙනවා එහෙම හසුරවන්න පුළුවන් දේවල් තියෙනවා කොයි එකකටත් එකම විදුලිය තමයි ස්විච් එකෙන් හරවනවා හරවට පස්සේ මේක කරකවනවා තව එකකට දාපම මේක රත් කරනවා තව එකක් සීතල කරනවා තව එකක් විදුලියම තමයි හරව හරව හරව දුවන්නේ ඉතින් ඒ වගේ මේකෙදි වෙලා තියෙන්නේ විදුලියේ තියෙන දුර්ලභකම තමයි ඒකෙන් වැඩ දෙක තුනක් එකවර ගන්න පුළුවන්. නමුත් විඥානේ එකවරකට එක වැඩයි කරන්නේ. එක එක ద్వාරයක් තමයි අසුරු කරන්නේ. දැන් එහෙමනම් අපි මේ